අනිත් වගේ කෙටි ප්‍රශ්න වහන්තිට වෙලාව යන හින්දා තවත් කෙටි ප්‍රශ්න. අපේ හාමුදුරනේ දැන් අපි නිවන් මගේනේ යන්නේ නිවන් දකින්ද අනිවාර්යෙන්ම මේ භාවනාව කළ යුතුයමද මොකද්ද සුදුසු භාවනාව? මම දැනට අහලා තියෙන විදිහට ආනාපාන සති භාවනාව කියන එක මට වැටහිලා තියෙනවා. ඔබ වහන්සේ පොඩ්ඩක් කෙටියෙන් ඒක අපිට පැහැදිලි කරලා දෙන්න අවසරයි. ආනාපාන සතිය කියන්නේ කමඨහනක්. භාවනා කියලා කියන්නේ අපේ සිත පුහුණු කිරීම. එතකොට ආනාපාන සතිය මුල් කරගෙනත් සිත පුහුණු කරන්න පුළුවන්. වෙනත් කරුණු මුල් කරගෙනත් සිත පුහුණු කරන්න පුළුවන්. හැබැයි සිත පුහුණු කරනවා කියන්නේ මොකක්ද කියන එක තමයි අපි තේරුම් ගන්න නැත්තේ. එතෙන්දී අපිට වැඩ තුනක් කරන්න වෙනවා. අපේ සිතේ තියෙන දුර්වලකම් හඳුනාගෙන ටික ටික ඒවා ඇතිවෙන හේතු ප්‍රත්‍ය හඳුනාගෙන ඒවා ප්‍රහාණය කරන්න උත්සාහ කරන්න ඕනේ. ලෝභය, ద్వේෂය, ඊර්ෂ්‍යාව, කෝපය, නොයොසීම ආදී මේ සියලු දුර්වලකම්. ඊට පස්සේ ಗುಣ හඳුනාගෙන බෝධිපාක්ෂික ධර්ම හැටියට දක්වලා තියෙන පාරමිතා ධර්ම හැටියට දක්වලා තියෙන අන්නේ කියන ගුණාංග හඳුනාගෙන ටික ටික ඒවා ඇතිවීමේ හේතු හඳුනාගෙන ඒවා මනසේ වර්ධනය කරගන්නට වෑයම් කරන්න. ඊළඟට ඔය දැන් අපි අද කතා කළා වගේ මේ ලෝක ධර්මතා තේරුම් ගන්න. ඒ කියන්නේ හේතුඵල වශයෙන් කොහොමද මේ පංචස්කන්ධය ක්‍රියාත්මක වෙන්නේ? එතකොට ඒවාහි අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ත්‍රිලක්ෂණ ධර්ම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද? නාම රූප කියන්නේ මොනවද? මේ විදිහට ප්‍රධාන වශයෙන් හේතුඵල ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍ය. ඒ කාරණා ප්‍රඥාවෙන් තේරුම් ගන්නට උත්සාහ කරන්න ඕන. ඔය වැඩ තුන තමයි භාවනාව හැටියට කරන්න තියෙන්නේ. ඉතින් ඔය වැඩ තුන කිරීම සඳහා ආනාපාන සතිය හරි ඕන එකක් මුල් කරගත්තට කමක් නැහැ. ඔය වැඩ ඔය වැඩ තුන කෙරෙන්නේ නැතුව නිවන් දකින්න බෑ. එහෙම හිතවන. සමහර ස්වාමීන් සමහර විට ඇහිලා තියෙනවා භාවනාවක් ගිහිලා කර්මස්ථාන වඩ වඩ එක තැනකට වෙලා මෙහෙම ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ධර්මයේ සේවනය කරන එකම පැය ඒකත් නිවනට සුදු ඒවා. එක තැනකට වෙලා එක තැනකට වෙලා ඉන්න අවශ්‍ය නැහැ කියන කොටස සත්‍යයි. භාවනා කර කර කියන ටික තමයි ඒතන ප්‍රශ්නේ තියෙන්නේ. භාවනා කරන එක එක තැනකට වෙලාම කරන්න ඕන දෙයක් කියලා නියමයක් නැහැනේ. එහෙමයි සෝමනි. ඇවිද ඇවිදත් කරන්න පුළුවන් නිසානේ අපි සක්මන් භාවනාව කියලා කරන්නේ සතර ඉරියව්ව පුහුණු කරන්න පුළුවන් නිසානේ සතර සතිපට්ඨානය බුදුරජාණන් වහන්සේ ගතේ ටිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ ඔය හැමතැනකම දේශනා කරන්නේ. ඉතින් ඒ නිසා එක තැනක ඉන්න ඕනේ කියන කතාව ඒ දේශනාවල හරි. හැබැයි භාවනාව ඕනේ නැහැ කියනවා නම් ඒකේ තේරුම තමයි භාවනාව කියන්නේ මොකද්ද කියලා හරියට තේරුම් අරගෙන නැති එක. ඒක අනිවාර්යයෙන්ම අවශ්‍යයි නේද අපේ බුදුරජාණන් වහන්සේ ආනාපානසති භාවනාවෙන් ඒක ඉතින් මම කියනවට නෙමෙයි ඔබතුමිය හිතලා බලන්න ඔය වැඩ තුනෙන් තොරව කෙලස් නසන්න පුළුවන්ද කියලා ඒ කියන්නේ සිතේ තියෙන දුර්ගුණ දුරු කරන්නේ නැතුව යහගුණ අවදි කරන්නේ නැතුව ප්‍රඥාවෙන් ලෝක ධර්ම වටහා ගන්නෙ නැතිව අපට අවිද්‍යාව තෘෂ්ණා ප්‍රහාණය කරන්න පුළුවන්ද ඒ ටික තමන් හිතලා බලන්න එහෙමයි එහෙමයි එහෙමයි ගොඩක් පින් ඔබ වහන්සේට ඒක මේ විග්‍රහ කරලා දුන්නට